ඉතින් මෙතන හේතු කරන නිවන් මඟ විවර කරගන්න ඒක නිසාම අපේ නිවන් මඟට දායක නොවන මූලික කතාවස්තකෙන් තියෙන ඒව සඳහා විශාල කාලයක් වැදගත් පෙන්වන ඒ සූත්‍ර දේශනාවල පෙන්වන ඒ උන්වහන්සේ දා බුදු සමය තුළ ඒ පැහැදිලි කරපු ඒ ධර්මයට අනුගත ඒ ඒ වෙනුවෙන් තමයි අපි ඉතින් පෙන්වා දෙන්නට. කරන්න බෑ ඇත්තට මේක හොඳ ධර්මාබෝධයකින් ඕනි කරන්න. අපේ පළවත් මොකක්වත් අදාළ නැහැ. ඊමෙන් පළකුත් නැහැ. අපි ඒව ගැන කතා කරන්නෙත් නැහැ. ඒත් එහෙම කතා කරන්න උත්සාහ කළත් නැහැ, කතා කරන්නෙත් නැහැ. අවසානයේ මේ ධර්මය අවබෝධ වුණාම ඕනම කෙනෙක්ට වැටහෙවි. ජලයක් නැති බවත් මේ ධර්මය අවබෝධ වෙන කෙනෙකුට නම් ඇති වෙන්නේ. ඒ අනාබෝධය නිසා තමයි ධර්මය අවබෝධය නැති නිසා තමයි කෙනෙක් හදාගෙන කෙනෙක් වෙනුවෙන් ඉස්මතු කරගන්න. ඊර්තිපසස එතන තියෙන්නේ අර ආයතන පිනවීමම තමයි. මේ කටයුතු වලට යනවනම්. නැත්තම් එතන එහෙම දෙයක් දෙයක් නැහැ. ධර්මය අවබෝධ වුණාම ධර්මයේ විතරයි. ධර්මයෙන් එහා දෙයක් නැහැ. ධර්මතාවය තුළ කෙනෙක් පුජ්‍යලයක් දෙයක් අපිට හම්බෙන්නේ. අපි ඔබට නිර්මලව පැහැදිලි කරා කියනවනේ මේ මේසේ. කියන හැම වචනයක්ම දෙයක් දැනෙනවා. කියන්නේ කොහොමද? හොඳට බලනකො ඇට එන්නේ ආලෝක හැඩතල. ශබ්දය තමයි මෙතන කම්බරේ හෙලෙනවා කියනකොට අපි ශබ්දය තමයි ඒ තුල දකින්න ශබ්දයක් කියලා දෙයක්. වගේ ප්‍රසාද වීමක් මේ ආයතන පංචායතන සිද්ධ වෙනවා. කියනකොට අපි දන්නවා ඒකෙත් වර්ණ හැඩතල විදිහට දේ දුන්නක් වගේ. අතරම ආලෝක හැඩතලයකින් කොහොමද වර්ණ සකස් වෙන්නේ අපි කතා කරනවනේ ගොඩක් මේ යෂ්ටි සෛල කේතු සෛල කියලා. නාභිගත වීමක් අක්සිකාචය තුල කොහොමද මේ ආලෝක හැඩතලේ වර්ණ මතුවේ. ඔබ දන්නවා වීදුරු ඒ තුලින් දේදුන්නක් මතුවෙනවා. හැබැයි නර ආලෝක කිරණේ සුදු පාට අපිට පේන්නේ. ප්‍රිස්මේ තුලින් පේන්නේ මෙන්න මේ සිද්ධිය තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඉතින් මේක නහිදන් අත්ත කතම් බිම්බන් නහිදන් පර කතම් ගම් කියනකොට මේක නුවණින් දකින්න ඕනි තැන. මේ කතා කරන මේ බිම්බේ නෙමෙයි මේ අවසානයේ දෙයක් කියලා ගත්ත බිම්බයක් ගැන. සේලතු සූත්‍රය තුල අපිට හමු වෙනවා. මේ බිම්බේ තමයි හැදුවෙත් නැ වෙන අයෙක් හැදුවෙත් නැ. මේ බිම්බේ කියන්නේ ඇසට උපයන චක්ක විඤ්ඤාණ සෝත විඤ්ඤාණ විතරක් නෙමෙයි. පොදුවේ ගත්තා මේ සියල්ලම එකතු කරගෙන හැදෙන එකක් බිම්බයක්. සූත්‍ර බලනකොටත් අපිට තේරෙනවා. ගැන කතා කරනවා, ගැන කතා කරනවා. සේ දිව, ශබ්ද, වර්ණ, ගන්ධ මේ සේරම කතා කරනවා. හැබැයි එතන නවතින්නේ නැහැ. ඒක විඥාන ආයතනයත් කතා කරනවා. එතකොට ආයතන හයම කතා කරනවා. එතකොට අපිට තේරෙනවා විඥාන ආයතනින් පොත කියලා දෙයක් හදනකොටත් ඒකත් එතකොට AB අපි දැන් පොදුවේ ගත්තොත් අපිට පේන්නේ පොතක්. පොතක් කියනකොට ඔක්කොම හැදිලා ඉවරයි. එතකොට ඒක විඥානයේ හදාගත්ත දෙයක්. විඥානය කියන්නේ විඥානය කියලා පෙන්වන්නේ. මේ වචන අපි භාවිතා කරනවා. හැබැයි මේ වචන භාවිතා කරනකොට ඒකේ අවබෝධය හොඳින් බලන්න. ශබ්ද වර්ණ සේරම එක එක මොහොතේම අර වේගය තුල එකට එකතු වෙලා එන එක. බලන් ඉන්නකොට චන කෝටි ගණන් පාර වෙනවා කියනකොට අපරෙන් කෝටියෙන් පංගුවක වේගයක් මේක ආලෝක ඇඩතලේ. ඒකට ඒ වේගෙට ශබ්දෙත් ඒ වේගයෙන් එනවනම් ඒව එකට එන එක කෙනෙකුට වැටේ. ඒව එකට එකතු වෙලා එන එක. ඒක තමයි මනෝ විඥානය කියන්නේ. ඒකට මේ ප්‍රායෝගික පැත්ත කතා කරන්නේ ඇත්තටම අවබෝධයක් නෑ. අවබෝධය නිසාම තමයි ඒව කතා කරන්නේ නැත්තේ. එහෙම වුණොත් මේ ධර්මය ගොඩක් අයට ඔච්චර පටලව ගන්නෑ. ගොඩක් අය මේ ධර්ම පටලවගෙන තමයි තියෙන්නේ. හිතන්නේ මේ ආස්වාදයන්ත ආදීනවච නිස්සන්නච කියන්නේ සගමන්ත කියලා කියන්නේ ආස්වාදයන්ත ආදීනවන්ත නිස්සන්නච කියනකොට ආයෙත් තියෙන දෙයක් ගැනයි මේ ඒ තියෙන දේ තමයි සමුදේ කියන්නේ තියෙන දේ. ඊපස්සේ ඒක සගමන්ච කියන්නේ ඒ සිතක් ඇති වෙලා නැති වෙන එක කියන. ඊට පස්සේ හිතනවා මේකේ ප්‍රතිෂ්ඨ කරන්න. ඊට පස්සේ ඒ විදිහට ආස්වාදේ දකින්න. ඊට පස්සේ ඒක පවතින්නේ නැති බව. ආයෙත් තියෙන දේක දකින්න එක තමයි මේ කතා කරන්නේ. හැබැයි එතකොට ඔබට අමතක අමතක වෙන්නේ නැති, ඔබට මග හැරෙන්නේ නැති, ඔබ නොදන්නවා විය හැකි. ආයි පුළුවන්. මොකද එතන දේ තියෙනවා. පොත කියන දේ තියෙනවා. දේක අනිත්‍ය බැලුවා කියලා ඒක නිසා කාටවත් නිවන් මඟක් හම්බ වෙන්නේ නැහැ. බොහෝ අය අනේ මේ දේ තමයි. බොහොම දෘෂ්ටිකාන්තාරයක් මේ යුගයේ වෙන විට සමහර ගොඩක් අය ඒ තුල නොදැනෙන ස්වභාවයට අනේක පස්වගතවස කරපු දේ. කොයි මොහොතේ හරි ආත්මේ නැති වෙයි කියලා හිතන එක ඕක පොට්ටපාදත් ඒ ඒ කරපු දේ සූත්‍රෙත් අපිට එක හමු වෙනවා. ඉතින් අද බොහෝ අය එතරයි ඉන්නේ. ඉතින් භාවනාවකට යොමු වෙච්චයි. මේ ගොඩක් අපේ ආරණවල ෆිනන්සල හිතන්නේ භාවනා කියලා ඔන්න ඔය විදිහටයි. සති නිමිත්ත වඩලා සමාධියට ගිහිල්ලා සමාධිය තුළ නිවන් දකි. මේක වෙන්නේ නැහැ. හේතුව ඒක පටිසමුපාදමේ ආත්මයන් නැති බව අවස්ථාවේ දර්ශනය තුලයි මතුවෙන්නේ. දර්ශනය තුල දකින දේ තමයි අපි ප්‍රායෝගික ප්‍රත්‍යඥානි තුල දකින්නේ. ඉතින් මේකේ ගැඹුරු විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ දකින්න ඊටාම ඊටාම ආශ්චර්ය ඒක තමයි අර බුදුන් වහන්සේ බොජ්ජංග දයන් වදාම කියනවා වගේ මෙතන අර සත්ව බොජ්ජංගනේ මේ නිවන් මඟ කරා අපි අරගෙන යන්නේ. සතිය කියන්නේ අනිමි අනිමිත්ත සමාධිය ලැබෙන සතිය. අපි මේ ධර්මයේ තුල හරි ලේසි ලාභයි පහසුයි බොළඳයි සමතේ වඩනකොට සමත නිමිත්ත අල්ලලා සමාධිය කියලා මේ සමාධිය කියලා වචනයක් දැක්ක ගමම භාවනාපන්ති ගොඩක් දාගෙන අපි කතා කරන්නේ අර නිගණ්ඨ සමාධිය ගැන. ඒක සමතේ වඩලා සති නිමිත්ත අල්ලලා සමාධියට ගිය එක. අවබෝධයක් නැහැ. සමපාදයේ මෙනෙහි කිරීමක් නෑ. පටිසමාධිය කියන්නේ මොකද්ද කියලාවත් වැටහීමක් නෑ. ඒක නැතුව කරන දෙයක්. ඊට පස්සේ අපි ඒක මේ ධර්මයේ තුලවත් නෑ. ආත්ම ධර්මයේ හමු වෙලත් නෑ. ඊට පස්සේ ඔබට තියෙන ගැටලුව අපි දන්නවා. ඔබට තියෙන ගැටලුව තමයි එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ සමාධිය කියලා එනම් මොකද්ද? එනම් මේ මොකද්ද මේ බුදුන් වහන්සේ මේ කියන්නේ එතකොට මේ? තමයි අපි ඔබට මේ විසඳලා දෙන්න හදන්නේ. ඇත්තටම මේ කියන්නේ අනිමිත්ත සමාධිය කියන්නේ. ඇත්තටම මේ සිතට එන අරමුණේ සත්‍ය දකින එකමයි නිවන් මඟ කියන්නේ. මේක පාරයන්කෙත් මේකට ඉරියව්වක් නෑ. මේකට සක්මනේ මේක සතර ඉරියව්වෙම තොරයි මේ මෙනෙහි වීම. මේ අවබෝධය ඇති කෙනාටයි මෙනෙහි වෙන්නේ. සත්‍ය ඥානය ඇති කෙනාට, බුද්ධ දර්ශනය අවබෝධය තියෙන කෙනාටයි මෙනෙහි වීම කියන එක සිද්ධ වෙන්නේ. දකින්න එක මහා නුවණට අසු වෙනවා. කෙලෙස සූත්‍රය අපි ගන්න මෙන්න මේ මෙන්න මේ සත්‍ය මේ තුලින් අපි ඔබට පෙන්ලා දෙන්නේ. මේ උපක්කලේශ කියන්නේ මොනවද කියනකොට එහෙනම් මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනාටත් උපක්කලේශ හට ගන්නවා. මේ කාරණාව පෙන්ලා දෙන්න ඕන නිසා තමයි මේ උපක්කලේශ සූත්‍රය වැදගත්කම දකින්නේ. කොටස් කීපකින් තමයි අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒකට හේතුව තමයි ඒකේ ඒක දීර්ඝයි. ඒ වගේම හැම කොටසක්ම වැදගත්. ජබ්බිසෝදන සූත්‍රය අපි ඉදිරිපත් කරේ කොටස් හතරකින්. හැබැයි ඒකේ අවසානයේ තිබුණේ අවසානයේ තිබුණේ සම්පීඩනය කරපු ඉදිරිපත් කිරීම. නමුත් ඇත්තටම එකින් එක එකින් එක ගත්තොත් ජබ්බිසෝදන සූත්‍රයට අපි හිතනවා අඩුම තරමින් 10ක්වත් ඉදිරිපත් කළ යුතුයි. මොකද එක කොටසක ගත්තොත් සතර වහර කියොත් ඒකෙත් නිවන් මගම අර රහතන් වහන්සේට පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සය ධාතු ගත්තත් ඒ තුල නිවන් මගම පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක ඊටාම ගැඹුරුයි අපි පැහැදිලි කරන කාරණා. සත්වේ පුජ්‍යලේ කාත්මයක් හමුවන්නේ නැහැ. ඒක ඔබ ඔබ ඒක දකින්න නුවණ තියෙනවා නම් අපිට දානස්කන්ධ ගත්තත් එහෙමයි ආශ්‍රව ධර්ම ගත්තත් එහෙමයි ඒකේ චතුරාර්ය සත්‍ය ගත්තත් එහෙමයි ඒකේ ආස්ඨංග මාර්ගය විදිහට ගත්තත් එහෙමයි අර පරයායකට පැහැදිලි කළ හැකි ඔය එකකින් එක ගත්තොත් ඒ විදිහම ස්වභාවයක් තියෙනවා මේ උපක්කලේශ සූත්‍රය ගත්තත් මොකද මේ දැන් ධර්මයේ දැනගත්ත උටයි දන්න උටයි තමයි මේක උපක්කලේශ සූත්‍රයේ වැදගත් වෙන්නේ මොකද මේ දර්ශනය නැතුව බෞද්ධෙක් වෙන්නේ නැහැ බුද්ධ දර්ශනය ඉස්සලම අපි හොඳින් පිරිසුදු කරගන්න ඕනේ ඒක තුළ අපිට හම් වෙන්නේ අනාත්ම ධර්මය දර්ශනය වෙනුවෙන් ගොඩාක් ගොඩාක් දේශනා ඉදිරිපත් කළා තියෙන්නේ. සත්වේ පුජ්‍යලේ නැති බව. එන අරමුණේ මුණ තුළ දෙයක් හමු වෙන්නේ නැති බව. තිබොත් එතන ඒ තම්ම මේ සෝමස මේ සත්ත. මගේ මගේ ආත්මය කියලා. ඒ දෘෂ්ටිය තුලයි සකස් වන්නේ. මේවා ඉතින් ඊටාම වටිනවා මේ දේශනා සවන් දෙන. දේශනා සවන් දෙන අයට මේ මිත්‍යා දෘෂ්ටික් සත්‍ය දකින්න හැකියාව ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටි වල නොරවටි. ඒ අවිද්‍යා අන්ධකාරයේ මිදෙන්න හැකියාව ලැබෙනවා. මූලික સિદ્ધාන්ත බොහොම කෙටියෙන් පොඩක් කීපයක් කියනවා නම් මේ උපක්කලේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ එතකොට මේ එතකොට ගත්තොත් කොසබෑනුවර ගෝචිතාරාමේදී එතකොට අනිතර භික්ෂුවක් ඒ කියන්නේ අනිතර භික්ෂුවක් කියන්නේ හඳුනන්නේ හඳුනගත්තේ නැති භික්ෂුවක් අනිතර භික්ෂුවක් එතකොට අනිතර නිතර මහණෙක් භාග්‍යතුන් වහන්සේ කරා එළඹේ. එළඹ භාග්‍යතුන් වහන්සේට තෙරසල කළේ. ඔය කලා විවාද කරනවා. එතකොට කොසබෑ නුවර බන් එතකොට මේ විදිහට මෙන්න මෙහෙම විදිහට මේ භික්ෂුව කියනවා. කලා විවාද කරන භික්ෂුන් වහන්සේලා පිරිසක් ගැන. භාග්‍යතුන් වහන්සේ මේ මේ මේ දියා තුෂ්ටිම් භූත අදිවාසනා කළෝය කියලා ඒ වචනින්ම කියනවා. අදිවාසනා කරනවා කියන්නේ තුෂ්ටිම් භූතෝ ඒ ගැන මෙනෙහි කළා කියන එකම තමයි. ඔබ දන්නා පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියන්නේ එන්නේ කිරණයක් දකින්නේ පොතක් කියන එක චිත්ත ස්වභාවයකට එතකොට එතකොට භගවා කුෂ්ණිම් භූත තුෂ්ණිම් භූත භාවේ අදිවාසේ භගවා තිබ්බිති භාග්‍යවතුන් වහන්සේ මහණුන් කරා එළඹ පලක් නැහැ කියන එක. එතකොට මහණෙනි කම් නැත. මෙසේ වදාළ අන්තර අනිතර භාග්‍යවතුන් අනිතර මාණෙක් භාග්‍යවතුන් වහන්සේට එතකොට ඒ භික්ෂුන් වහන්සේ වඩින කියලා ලා විවාදේ ඒ කලකෝලහලේ විසදලා දෙන්න කියලා ආයාචනා කරනවා. ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ බලනසේක්වායි. භාග්‍යවතුන් වහන්සේ දැන් එතකොට ඔන්න උතන්ට වඩිනවා. කොලාල. ඉතින් බුදුන් වහන්සේ එතනට වැඩම කරලා දැන් එතනට වැඩම කරපු මේ කලා කොලා කලා කොලාල් කරන භික්ෂුන් වහන්සේලා කරනවා. භාග්‍යවතුන් වහන්සේ අල්පේච්ඡ දුෂ්ට දර දිට්ඨ ධම්ම සුඛ විහරණේ භගවා දිට්ඨ ධම්ම සුඛ විහරං බන්තේ අතර මේ මේතේන බන්තේ විවාදේන එතකොට අපි මේ ප්‍රශ්නේ බලා ගන්නම් ඔබ වහන්සේ ශ්‍රුවෙන් දිට්ඨ ධම්ම සුඛ විහරණෙන් අල්පේච්ඡ කරන්න කියලා ඒද මේ කියන දෙවෙනි පාටත් බුදුන් වහන්සේ ආයාචනා කරනකොට දෙවනුවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් වෙත ဒ ුතියම්පි කෝ භගවතේ බික්ඛු ඒතදවෝච ဒ ුතියම්පි කෝසෝ බික්ඛු භගවන්තං ඒතදෝච් දෙවෙනි වතාවටත් ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වදාළනවා. අකමේතු බන්තේ අයමේතේන කලහේන විග්ඝහේන පඤ්ඤායි සා මාති කලාවේ වාදය අපිට විසඳ ගන්න දෙන ඔබ වහන්සේ දුක වෙන විවේකව නුවත් මේ දෙම කියන. එතකොට බුදුන් වහන්සේ අන්න තෙවෙනි වර එතකොට ඕක තමයි බොහොම කෙටියෙන් පැහැසුවේ සූත්‍රය තුළ පෙන්න මූලික කාරණා. ඊට පස්සේ බුදුන් වහන්සේ වඩිනවා මේ පින්වතේ වැඩිලා ඊට පස්සේ බුදුන් වහන්සේ ඒ කියන්නේ බුදුන් වහන්සේ අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩ සිටින දිසාවට ඉබ්බිති භාග්‍යවතුන් වහන්සේ ඉබ්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුධමත් බගු තරන දැහැම් කතාවෙන් කරුණාදාන් කරවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ වඩිනවා බගු ස්වාමීන් වහන්සේ වැඩ සිටින අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කිම්බිල ස්වාමින් වහන්සේ යමතරව එතන වැඩ සිටින තෙරුන් වහන්සේ ඒ සමයේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණෝද ආයුෂ්මත් නන්දිය තෙරණෝද ආයුෂ්මත් චීන සන් පළු වඩන ද මේ විදිහට අපි දැන් ධර්ම කාරණාවට මොනතර තමයි බුදුන් වහන්සේ ඉතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණෝ ආයුෂ්මත් නන්දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිලි තෙරණුවන් කරා දැන් මෙතන මෙතන අනුරුද්ධ තෙරණුවන් වහන්සේ නන්දිය තෙරණුවන් වහන්සේට මේ වැඩ වාසය කරනවා ඉතින් මේ බොහොම සමගියෙන් වාසය කරනවා කරනවා. මා භාග්‍යයක් කියලා බුදුන් වහන්සේ එතනදී ප්‍රකාශ කරනවා. භාග්‍යවතුන් වහන්සේ එතකොට එතකොට පින්ඩපාතයෙන් අපෙන බව ප්‍රකාශ කරනවා වන්නේ මා අනුරුද්ධේ තොපි සමගිව සමාදාන විවාද නොකර අහස ඒකාන්තයෙන්ම අපි සමගිව සමාදාන විවාද නොකර වාසය කරන්නමි. දැන් කලින් අද කලා විවාද කරන රන්නට පැමිණෙනකොට දැන් මෙහි ඉන්න අපේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු සමගියෙන් වාසය කරනවා. කියක් කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. නැත්නම් අපි සමගිව සමාදාන විවාද නොකර එම සිහියේ මේ අනුරුද්ධ අවිවිවාදමාන අනේ කලා විවාද වලින් තොරව මෙසේ මෙහි වසන මට මෙබඳු සිතක් වේ. ඒ කියන්නේ මට ඒකාන්තයෙන් ලාභයකි. මට ඒකාන්තයෙන් මනා ලැබී වැඩිමකි. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. වහන්සේ ආයු ආශ්මත් කෙරෙහි දතන මෛත්‍රී සහගත කාය කර්ම එළඹ සිටියේ කලා විවාදව එන තියෙන එකමුතුකම බොහොම එකමුතු මේ ධර්මයේ මාර්ගයට ඒ ලාභයක් කියලා. ඊට පස්සේ ආශ්මත් අනුරුද්ධ ආශ්මත් නන්දිය තෙරණුවෝද ආශ්මත් කිම්බිලි තෙරණුවෝද භාග්‍යවතුන් වහන්සේට තෙලසලකලේ. වහන්සේ මටද බදු සිතක් වේ. කාන්තේ මට ලාභයකි. අන්තේ මට මනාලාභයකි. මයහම්පි බන්තේ ඒවං ලාභං හෝති ලාභං වතමේ සුලදං වතමේ එතකොට මනව මනව අනුරුද්ධේනි දැන් ඔන්න බුදුන් වහන්සේ දේශනා කරන මනව මනව අනුරුද්ධේනි කිමෙන කිමක අනුරුද්ධේනි අපි නොපමාව කෙලස්තාවන වැරැතිව නිවනට මෙහි සිත් ඇතුව වාසය කරවද බොහොම හොඳයි කියලා රුද්දනි බොහොම හොඳයි අනුරුද්දේනි තොප කෙසේ නගනස වාසය කරා සාදු අනුරුද්ද අන ඕ අග්ග මයන් බන්තේ හංස අපි ඒකාන්තයෙන් අප්‍ර අප්‍රමාදීව අතාපන අප්‍රමාණ වීරිය ඇතුව මේ ආතාපිනෝ පහයන්තා මේ කොහෙවත් අතරම සමත එහෙම ගැන එහෙම සමතේ වඩන එකක්වත් එහෙම දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ මේ කෙලස් තවන වැරැතු වාසය කරන ස්වභාවය තමයි මේ පැහැදිලි කරන්නේ ආතාප ආතාපන වීරිය කියලා කියන්නේ මේ දැඩිව ගන්නෙත් නැතුව ලිහිල්ව ගන්නෙත් නැතුව වාසය කරන එකටයි මේ සමතේ වඩන එක නෙමෙයි මේ ආතාපන වීරය කියලා කියන්නේ දැඩිව ගන්නෙත් නැතුව ලිහිල්ව ගන්නෙත් නැතුව අර උපාදාන රහිත සීලය කිව්වේ ලිහිල්ව වාසය කරනවා කියන්නේ දැඩිව ගන්නෙ නැතුව ඒ කියන්නේ ලිහිල්ව ගන්නෙ නැතුව වාසය කරන එකයි පන වීරයෙන් වාසය කරනවා කියන්නේ එන අරමුණේ සත්‍ය දකින්න තැනම තමයි මේ පෙන්වන්නේ ඔබට තේරෙයි තව ටිකක් ඉදිරියට යනකොට පැහැදිලි සිතට එන අරමුණු වලින් දැකලා මිදෙන එකම තමයි ඇත්තටම භාවනා කරත් පරයන්ක හිටියත් ඒ කමඨාන වෙන්නේ ඒකමයි. සිතට එන අරමුණ සත්‍ය දකිනවා. යථාභූත ඥානයත් යෝනිසෝ මනසිකාරයත් තමයි මේ නිවන් මාර්ග ගෙනියන්නේ. මෙතනදී ඔබ දෘෂ්ටි ගොඩක ඉර වෙන්න යන්න එපා. බාහිර තියෙන කතාවක් නෙමෙයි. දර්ශනය තුල අපි පැහැදිලි කරා. සියල්ලම සිතම බව. මේක ප්‍රායෝගිකවත් ඔබට අත්දකින්න ලැබෙනවා. බොහෝ අය මේක මේ ධර්මයේ දකින්නේ ඇත්තටම පොත්වල තියෙන කාරණාත් එක්ක විශ්වාසයක් ඇදෙILLක් විදිහටයි. ඒක නිසා හිතනවා ආ බුදුන් වහන්සේ මෙහෙම කිව්වනි කියලා හිතනවා. ඔබ ප්‍රායෝගිකව ඔබ අත්දකිනවා නම් ඔබට සාන්දිටික නම් ඔබට දැනේ ඇත්තටම මේ શબ્දවත් එහෙම අපිට බාහිරින් හම්බෙන්නේ නැති බව. මේ සියල්ලම සිතම මෙතනම ආයතන කෘත්‍යයත් වල සෙන්සර්ස් වල අවබෝධයයි මේ අපි ඊගාව මේ තියෙන්නේ. අපි අතර විඥාන මායාවෙන් එළියටවත් ගිහිලා නැහැ. විඥාන මායාව ඇතුලේ අපි ඉර වෙලා ඉන්නේ. මේක මහා නුවණට අසු වෙනවා. ඒර එකක් නෙමෙයි කියලා. එකකම හොඳ අවබෝධයක් ඇති වෙන්න ඕනේ මේ අවබෝධයෙන්. එතකම්ම කෙනෙක් බොළඳ විදිහට ඔක්කොම හිතන්නේ බාහිරෙන් එනවා කියලා. බාහිර තියනවා කියලා හිතන. ලොකුවට කියාගෙන ගියාට අතර මේ රැවටීම තුළ නිවන් මඟ නැහැ. ඉතින් අද සමාජයේ තියෙන අතන තමයි ඉර වෙලා. ඉතින් ඒකට බොහොම කෙනෙක් මිදුනොත් මේ සත්‍ය දැකලා ඔහුට ලොකු භාග්යක්. ඒ සත්‍ය අවබෝධ කරගෙන දුකෙන් මිදෙන ඒක හේතු වෙනවා. නැතු අපිට මේ වාද විවාද කිරීමෙන් අපිටත් පළක් නැහැ. මේ උපකේ සූත්‍රයේ වාද විවාද කිරීමෙන් පළක් නොවන බව දීර්ඝව මුලින් පැහැදිලි කරනවා. කච්චා තුළ අපිට වැටහෙනවා. අපි එමු දැන් මේ ධර්ම කාරණාවට ඔන්නතරින් තමයි පටන් ගන්නෙ. අනුරුද්ධේනි තපි කෙසේනම් නොප්පමාව කෙලස් තැව් වැර ඇතිව නිවරට මෙහෙයෝ සිත් ඇතු වාසය කරවුද කියන ඔන්න එතන. බුදුනාසය ආනවා යතා අපිනෝ කොට කෙලස්තවන වැර ඇතිව. වහන්ස මේවන මේ වන වසන වටාලා භෝග කළ යුතු පැන්. කෑදෑර විදිහටම දැන් මේ කටයුතු කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක්. මේ හේතුවෙන් වාග් ભેදයක් ඇති වෙන්නේ නැහැ කියන. දවසකට වරක් ඒ කියන්නේ හැමදා දවස් පහකට මේ පස් දෙනෙක් මෙතන කරනවා. ඒතර එක්කෙනෙක් ඒ කටයුතු කරනකොට මුළු රැය කතාවෙන් එකතු වෙලා. ඒ අපේ නොපමාව කෙලස් තවන වැර ඇතිව නිවනට මනව මනව අනුරුද්දේනි. ඒ අප්‍රමත්තව නිවනට මේයෝ සිත් ඇතිව වාසය කරන තොපට මනුස්ස ධර්මයෙන් ආර්ය අවකරණයට ඥාන දර්ශන વિશે පහසු විහාරාව අපි මේ වනෙහි නොපමාව කෙලස් තවන වැරැතිව අය ජීවිත নিরপেক্ষකව එතකොට උපදර්ශනය හඳුනමේ වාසේ හා රූප දර්ශනයේ බොහෝ කල්හිම අරහිත වෙයි. කරුණද පිළිවිදුම්හයි. ඔන්න දැන් මෙතනදී විශේෂ කාරණා ටිකක් කියනවා. අංශ කියලා. ඔව්. මනව අනුරුද්ධේනි. එතකොට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මෙතනදී බුදුන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි අපිට මේ තේරුමේ තියෙනවට වැඩි දෙයක් සූත්‍රය තුල දකිනවා. සාදු සාදු අනුරුද්ධ. අත්ති පනවෝ අනුරුද්ධ අපි ඥාන දර්ශන මේ අලමරිය ඥාන දර්ශන 20 කියන එක. ඒ ඥාන දර්ශනය කියනකොට ඔබ දන්නවා මේ උත්තරීතර මනුස ධම්ම කියනකොට අපි දන්නවා අපිට මේ වචනේ අපිට මේ මේ මේ අපිට මේවා හමු වෙනවා. උත්තරීතර මනුෂ්‍ය ධර්ම අපිට පිළිටන්නේ කෙසේද? දැන් අවිද්‍යා භූමිය තුළ උත්තරීතර මනුෂ්‍ය ධර්ම තියෙන්න පුළුවන්ද? ඒකට හේතුව මිත්‍යා දෘෂ්ටිය. ඒකේ ඇත්ත කරගත්ත තැන රවටීමයි තියෙන්නේ. අවිද්‍යාව. අවිද්‍යා භූමියේ අප්පුරුසයන් දස්සාවි කියන දේ සප්පුරුසයන් දස්සාවි කියන්නේ ඇත්ත කරගෙන රැවටිච්ච අවිද්‍යාව නෙමෙයි. සත්‍ය දැකලා මිදෙන ස්වභාවය. ඒ කියන්නේ හිතන දේවල් බාහිර නැති බව. සලායතන ලෝකෝ ලෝකෝ කියන චිත්තේන නියති ලෝකේ කියන ආයතන නිසා හැදුණු සිත තුළ හැදුණු ලෝකේ ඒ තුලයි මෙතන එන්නේ මේ අලමලියන අලමරියන ඥාන දර්ශනය කියන තැනට එන්නේ. Tamanට ඒ ගැන සත්‍ය බව දමන්න දැනෙන්නත් ඕන. අලමරිය දස්සන විස්සෝ කියන තැන ඒ අධිගතෝ ඒ ඒ විහරණේ වාසය කරනවා කියනකොට දෘෂ්ටියෙන් මිදෙන්නේ. ඉත මයම් බන්තේ තාපිනෝ මේ හැමතැනම අපි අපිට අමු වෙනවා මෙයා ආතාපිනෝ සම්පජානෝ සතිමා කියන්නේ. තාපිනෝ සම්පජානෝ සතිමා කියන්නේ සම්පජාන කියන්නේ කොහොමද කෙලස් තවන වෙර ඇතුව. ඊට සිහියෙන් සතිමත් ආතාපි සම්පජානෝ සතිමා. ඊට තියෙන අනිමිත්ත සමාධියට යන සතිය. මේ අරමුණු ඇත්ත වෙන්නේත් නැහැ. සිතෙත් එතකොට ඒ අරමුණු පිහිටන්නේත් නැහැ. එහෙනම් මේ එන අරමුණු වල සත්‍ය දකින තැනයි යථාභූත ඥාණයෙන් දැක්කොත් තමයි ඒ ආතාපි සම්පජානෝ සතිමා කියන කාරණා සිද්ධ වෙන්නේ. ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ කෙලෙස් තවන වෙර ඇතිව සති සම්පජාණයෙන් වාසය කරනවා. ඒ කියන්නේ සිහියෙන් ඒ කියන්නේ මේ ධර්මය අර සත්‍ය ඥාණය තුළ ලැබපු මේ දර්ශන ඥාණය අද මුළු සමාජෙටම ගිලීලා තියෙන්නේ. අද භික්ෂුන් වහන්සේලා පවා බාහිර ඇත්ත කරගෙන බාහිර තියෙන දේකයි අනිත්‍ය දකින්නේ. කෙනෙක්ට බොහොම කලාතුරකින් අපිට අහන්න ලැබෙන්නේ කිසිවක් බාහිර නෙමේ සිතම බව. අපි මේ සියල්ලම මනෝ විඥාණය තුළයි සියල්ලම සිතම බව. සිත තුළ විඥාන ලෝකෙක අතරමං වෙලා ඉන්න බා. ඒව සත්‍ය දක්කොත් විතරයි තාපි සම්පජානෝ සතිමා කියන තැනට යන්න පුළුවන්කම තියෙනවා. මේ මේ ඊටාම වටිනවා මේ කියන දේ. බුද්ධ දර්ශනය තමයි සම්පූර්ණයෙන්ම ඒ සත්‍ය ඥානය තමයි ඔබ නිවන කරා අරගෙන යන්නේ. ඒ දර්ශන වෙනුවෙන් තමයි අපි දීර්ඝ දේශනාව ඔබට ඉදිරිපත් කළේ. ඒවයි අපි පෙන්වන්නේ සිත කියලා දෙයක්වත් නැති බව. සිත හැදෙන හැටි ඔබට පෙන්වුවේ. අජනීය වග්ගයේ සාරිප්පට සූත්‍රය තුල ඒ ඒ ඒ මේ අපි කතා කරන්නේ අපිට සූත්‍ර ගණනාවක් සූත්‍ර විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. සූත්‍ර මද්පිණ්ඩික සූත්‍ර සංචේතන සූත්‍ර ස්කන්ධ සූත්‍ර සූත්‍ර මේ විදිහට මේ හැමතැනම අපිට සිත හැදෙන හැටි සිත කියලා දෙයක් නැති බවට අවබෝධ වෙනවා. අපි හිතන දේවල් බාහිර නැති බව අපිට වැටහෙනවා. මෙතනම සැදුණු දේවල් බව මෙතන ආත්මයක් පුජ්‍යලේ සත්‍යයක් නැති බව. අපි අපි කියලා කතා කරත් එහෙමත් දෙයක් නැති බව. දෙයක් කියලා දෙයක් නැති බව. අවබෝධය තමයි අහ අර හිමාලය පර්වතය වගේ බුදුන් වහන්සේ උපමා කරන්නේ හිමාලය පර්වතය වගේ කෙලෙස් සංසිඳනවා. අතේ තියෙන ගල් කැටය වගේ බොහොම ටිකයි. ඥානෙ ඉතුරු වෙන්නේ කියලා කිව්වේ මේ සත්‍ය ඥානෙන් තමයි විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ. අන්න ඒ කාරණාව මේ එක වාක්‍ය තුළ ඉද මයම් බහන්තේ බුදුන් වහන්සේ මේ දේශනා කරන මේ වහන්ස අපි මේ දැන් මෙන්න මේ කියන වාක්‍ය තුල තියෙනවා. එක වචනයක ලොකු තේරුමක් තියෙනවා. ඒක නිසා තමයි මේ වගේ දීර්ඝ විස්තරයක් මේක ඡේදකින් කරන්න හැකියාව තියෙන්නේ. නමුත් අපිට තේරුම දිහා බැලුවම නම් හරේ උදෙක් වචන පරිවර්තනයක ස්වභාවයක් තමයි තේරුමේ තියෙන්නේ. අත්‍තරම කිව්වොත් මේ එතනදී භාවිතා කරන ඒ රූප දර්ශන ඒ රූප දර්ශන ඥානය කියන එක කියලා තියෙන්නේ. නමුත් ඒ දර්ශන ඥානය කියන එකයි. එතකොට සති සම්පජානය කියන එකට ලොකු අවබෝධයෙන් පැහැදිලි කළ යුතු කාරණාවක් වෙනවා. ඒ සම්පජානය කියන්නේ එතකොට කුමද්ද මේ සාමාන්‍ය සති නිමිත්ත වඩන එකක් නෙමෙයි සමතේ වඩන එකකුත් නෙමෙයි. එතකොට මෙතන කතා කරන්නේ සම්පූර්ණයෙන්ම සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. මේ වාක්‍ය තුල පවා එතකොට වාසය කරනවා කියනකොට අපි මේ මේ ඥාන දර්ශනය කියනකොට. මේ ඥාන දර්ශනය තමයි ගොඩක් අය පටලවගෙන තියෙන මේ කාරණා. පහස අපි මේ වනෙහි මේ වනෙහි නොපමාව කෙලස් තවන වැර ඇතිව කාය වසන්නෝම තේරුම අපි මේ රූප දර්ශන හඳුනමි අපගේ ඒ පදර්ශනය ඒ නොබෝ කල්හිම නොපිරිදුම්යි ඉද මයන් බන්තේ ආතාපිනෝ පහියන්තා අතාපේ ආතාපිනෝ පහියන්තා විහාරත් එලස්තවන වැරහැතුව ඒ පහියන්තා විහාරන්තා කියන්නේ ප්‍රාණය ආර පසඤ්ඤේ ජානම් මෙන්න මේ ඕ ඕභාසංච කියලා කියන්නේ එන දර්ශන ඥානය තුල දකින දර්ශනයටයි. දර්ශනය තුලයි ආසංච සංජා නාම කියන්නේ ඒ ඒ සංජානනය කරනවා. කියන්නේ අපි ආතාපි සම්පජානෝ සතිමා කියන කාරණේ. කෙලස්ථාන වෙරැතිව සතිමත්ව වාසය කරනවා. කියන්නේ මේ සති නිමිත්ත තියාගෙන ඉන්න එක කියලා කමාරය හිතනවා. ඔබ හිතනවට වැඩිය ගැඹුරු කාරණයක් මේ තුල තියෙනවා. මේ සති නිමිත්ත තියාගෙන ඉන්න එක නෙමෙයි මේ කෙලෙස්. සමහරව හිතනවා මේ සිතට අරමුණු එනනොදී මේ සති නිමිත්ත තියාගෙන විතක්ක ਵਿਚාර සංසිඳනය කර ප්‍රථම ධ්‍යාන ධෘතික ධ්‍යාන තෘතික ධ්‍යාන චාතුර්ධ්‍යාන මේ රූපාචර ධ්‍යානවල ඉන්න විදිහයි මේ කියන්නේ. එහෙම දෙයක්ුත් නෙමෙයි මේ කියන්නේ. මේ මේ මේ කියන්නේ එක සමාධි ගැන නෙමෙයි මේ ඉදබික්ක වෙක්කු මේ ශාසනය බුදුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැහැ. ඒක දකින්න. මේ කතා කරන්නේ ලෝකෝත්තර සමාධි ගැන. මේ කෙලස් තවන වැරැතිව මේ පිටරේන අරමුණේ සත්‍ය දකින්න තැනයි සිද්ධ වෙන්නේ. කියන්නේ ඔබ සතර ඉරියව්වෙම. යංකේ වේවා, මනේ වේවා, බික්කන්තේ, පටික්කන්තේ, සම්පජානකාරියෝති ආලෝකිතේ, විලෝකිතේ, සම්පජානකාරියෝති. සිටින්නවා, රිසින්නවා, සම්පජානකාරියෝති මේ සතර ඉරියව්වෙම ඔබ උපචාන කාර්යය වාසය කරන්න ඔබගා දර්ශන ඥානය තියෙනවා. බකිපක කියන්නේ දර්ශන ඥානය තියෙනවා. ඒතර මෙතනත් කතා කරන්නේ අන්නේ දර්ශන ඥානය ගැනයි. ඒතර මෙතනත් කතා කරන්නේ සංජානාම දස්සනංච රූපාණං. දස්සනංච රූපාණං කියලා කියන්නේ මේ රූපාරම්මනේ දර්ශනයේ දකින්නවා කියන්නේ. රූපාරම්මනේ කියනකොට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඒ රූපාරම්මනේ. ආයතන හරහා එන ආරම්මණයමයි රූපාරම්මණය කියන්නේ. ඒකයි ඒක රූපය කියලා කිව්වේ රූපාරම්මණය කියලා අපි කිව්වේ. ඒකයි ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප රූපාරම්මණයයි. ඒතොර මේ වාක්‍ය තුලම ඔබට දකින්න ලැබෙනවා මේ බොහෝ අය දැන් ඔබ ඔබ පොත් ගොඩාක් පරිහරණය කරනවා වෙන්න පුළුවන් පොත් ගොඩාක් කියවනවා වෙන්න පුළුවන් ඒ හැම පොතකම තියෙන ඕකාස කියන එකට තියෙන ආලෝකයක් කියන එකත් ඒ ඒව ලියලා තියෙන්නේ විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒ අර වේදයේ තුල තියෙන විදිහම තමයි ඕකාසය කියන්නේ ඕකාසය කියන්නේ ආලෝකය. හරි ඕකාසය කියන්නේ ආලෝකය කියමු. පස කියන්නේ ආලෝකය කියමු. ඉතින් හරි ඒක හරි භාෂාවක්නේ. හැබැයි මේ ඕකාස කියලා කියන්නේ ඔබ ඔබ හිතන දේ නෙමෙයි සමතේ තුල තියෙන ඕකාසය නෙමෙයි. විදර්ශනා භාවනාව තුළ සිතට එන අරමුණේ සත්‍ය දකින්නකොට බාහිර සිත පතිත වෙන්නේ නැහැ. පොත කියලා දෙයක් අපිට බාහිර හම්බ වෙන්නේ නැහැ. සිතුවිල්ල සිතෙත් එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න එතන එනවා ඔබට අර මහා දුකයක් එක්ක එන ඒ දර්ශන ඥානයත් එක්ක එන පටිතිත විඥානයත් එක්ක එන ඒ අනිදස්සන විඥානයත් එක්ක එන මහා ස්වභාවය තමයි ඕකාස් ස්වභාවය. ආලෝකයයි ඒ ප්‍රඥා ලෝකයයි. ඒ ප්‍රඥා ලෝකයේ තුල අර හිර වෙන අඳුරු ගතිය නැහැ. ආලෝකෝ උදපාදි චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි ප්‍රඥා උදපාදි කියන කොටත් ඔබට වැටෙනවා මේ ප්‍රඥා ලෝකය කියන්නේ කුමක්ද අර අපි බුදුන් වහන්සේ අර අපිට මතකයට අග්නි සූත්‍රයේද පෙන්නනවානේ සූර්යා පබම් අග්නි පබම් එතකොට එතකොට චන්ද්‍ර පබම් එතකොට මේ සියලු ආලෝකයට වැඩිය සූර්යා ලෝකයටත් චන්ද්‍රා ලෝකයටත් අග්නි කියන ගින්නෙන් එන ආලෝකයටත් වැඩිය ප්‍රභාවත් ආලෝකයක් මේ ප්‍රඥා ලෝකය කියලා එතනත් ඕකාස කියන වචනයම තමයි පැහැදිලි කරන්නේ. ඒතර ඕකාස කියන්නේ ප්‍රඥා ලෝකයටයි. කතා කරන්නේ ඒ සිතට එන අරමුණේ ඒ දස්සන නාජත්සන ගැනයි. එහෙනම් මේ කතා කරන්නේ ඒ සති සම්පජාන කියන. ඒ කියන්නේ මේ කතා කරන්නේ ඥාන දර්ශන විසුද්ධිය ගැනයි. ඒ ඥාන දර්ශනය ගැන මේ කතා කරන්නේ. ඔකාසංච සංජානාම අස්සනංච රූපානං කියලා කියන්නේ මේ ධර්මයේ තුල තියෙන වටිනාම වාක්‍යයක්. කියන්නේ ඔබ බාහිර අනිදස්සන විඥානය තුල අපපටිතිත විඥානය තුල අරමුණේ සත්‍ය දකින තැන බාහිර පතිත නොවන තැන සිත තමු නොවන තැන අන් එතනයි ඕකා සංච සංජානාම දස්සනංච රූපානං කියලා කියන්නේ රූපේ අපිට සාමාන්‍ය වෙන විදිහටම පේනවා. අපිට ඇස් පේන්නේ නැති වෙන්නේ නැහැ. දර්ශනේ ඊට එහා ගිය දර්ශනයක් දකිනවා. ඒ දර්ශනේ මහා ප්‍රඥා ප්‍රඥාවෙන් දකින්නේ. ඒ ප්‍රඥා ලෝකයයි අවදිවන්නේ. ඒ ආලෝකයේ අවදි වෙන ආලෝකයට යන්න සම්පජාණයෙන් පිටන්නේ. අන්න එතනයි ඕ ඕබාසා ඕබාසංච සංජානාම දසනංච රූපාණං කියලා කියන්නේ. තාම ගැඹුරු සීම් කෝණයට යසු වෙන්නේ. ඒ ධර්මයේ තුල තියෙන වටිනාම ඉතින් මේ සතර ඉරියව්වම තොර මේ හම් වෙන්නේ. ඉතින් දකින්න කෙනාට විතරයි මේ දර්ශන ඥානය කියන තැන විතරයි. මේ ඕබා සංච සංජානාම නංච රූපාණං කියන තැන මේක දකින්න ප්‍රායෝගික පැත්තෙන් ඔබ දැක්කොත් ඔබමයි ගත්තොත් ඔබමා කිව්වාගේ ඔබ දැක්කොත් ඔබ දකිනවා දර්ශනයයි දර්ශනය තුළ අත්පුජ්‍යල ස්වභාවයක්වත් ආත්ම ස්වභාවයක්වත් ඔබට හමුවන්නේ නැහැ දර්ශනයම පමණයි ඒ දර්ශනය දැකීම පහසු නෑ සුකර නෑ ඔකෝ පන සෝකෝ මෙතන ඊගාට සෝකෝ පාසෝ අන්තරදායති අන්තරා අන්තරදායති එතකොට ආසෝන විහාරසේච්ච හරසේව අන්තරදායන්ති දස්සනංච රූපාණං පංච නිමිත්ත මෙතන පටි මෙතන තියෙන හොඳට බලන්න තංච නිමිත්තන් න පටින් දා එතකොට මේ නිමිත්ත ප්‍රකට වෙන්නේ නැති බව මෙතන ප්‍රකට කරගන්න නැතුව වාසය කරන බව මේ වාක්‍ය තුල ඔබට අවසානයේදී අභාසය කියන වචනේ මේ විදිහටම භාවිතා කරනවා තේරුම් ලෙනකොට අපගේ ඒ ආభాසය ආభాසය කියලා කියන්නේ. කමන ආభాසය රූප දර්ශනයේ නොබෝ කල්හිම අන්තර්බීත වේ. අන්තර්බීත වේ කියලා වචනයක් දානවා. අන්තරාදායති අපි එම ගමු. වාසේ පදාසනේ නොබෝ කල්හිම අන්තර්බීත වෙයි. ඒ කරුණද නොපිළිවි. එතකොට මේ රූප දර්ශනය කියන්නේ සාමාන්‍ය දැන් මෙතන බැලු බැලමට පේන්නේ ඔබ ඔබට මේ ධර්මයේ දර්ශන ඥානෙ නැත්තම් ඔබ මෙතන රැවටෙනවා. දර්ශන ඥානෙ තියෙන කෙනෙක් මේකේ දර්ශනේ දකිනවා. ඒ හා රූප දර්ශනය නොබෝ කල්ලිම අන්තර්භිත වේ. ඒ දකින්න ලැබෙයි කියන එක. අන්තර්භිත වේ කියන්නේ දකින්න ලැබෙයි කියන එක. මොකද රූප දර්ශනේ. මොකද්ද මේ රූප දර්ශනේ? ඔබ සාමාන්‍ය විදිහට පේනවා නම් තවත් මොකද්ද තේන එක? තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි අපිත් මේ ඔබට පෙන්වන්නේ. ඒක තමයි අපි මෙතන ඔබට සිහියට දාන්නේ. අපි මේ ඔබට එලි කරන්නේ. ඒ කියන්නේ මේ වෙනදා විදිහටම පේනවා, වෙනදා විදිහටම ඇහෙනවා, වෙනදා විදිහටම දැනනවා කියවට ඊට එහා ගිය මෙන්න මේ දර්ශනයයි ගොඩක් අයට අද මේ වන විට මේ දකින්න බැරි වෙලා තියෙන්නේ අවදිය තුල මතුවෙන ඒ එහෙම නැත්නම් මේකට ගොඩක් වචන කියන්න පුළුවන් මේ රූප දර්ශනයයි ගොඩක් අයට අහිමි වෙලා තියෙන්නේ. අතබ්බා දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කියන්නේ. ඒ දර්ශනය කුමක්ද කියන එක. ඒ බුද්ධ දර්ශනයයි දැක ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ බුද්ධ දර්ශනය තුල දෙයක් මෙන්න මේ දර්ශනය දකින්න බැරුවයි. ඒ දර්ශනය නොබෝ කලකින්ම දැකගත හැකි වෙයි කියලා හැකියාව ලැබෙන ලැබෙතයි කියලා මෙන්න මේ අවසාන මේ මේ 351 වෙනි පිටුවේ තාම අපි මේ උපක්ලේ සූත්‍රේ පටන් ගත්තා විතරයි මේ මූලික පැහැදිලි කිරීමයි මේ පෙන්වන්නේ අනුරුද්ධ හිමියෝ බුදුන් වහන්සේට මේ වාසය කරන ආකාරය මේ ධර්මයේ තුල කතා කරන්නේ ඒක වචින වටිනා වචන ටික අත්හැරලා අපිට යන්න බෑ මෙතනදී ඊට උඩ වාක්‍යයට ගියාම අපිට ඊට කලින් හමුණා අලමරිය ඥාන දර්ශන විශෝෂ කියන එකත් එතනදී අන්තාත දැන් එතනදිත් කිව්වේ සාදු සාදු අනුරුද්ධෝ අත්තිපනබෝ අතිපනෝ අනුරුද්ධෝ එතනදී මනව අනුරුද්ධේනි යලි අනුරුද්ධේනි මෙසේ අප්‍රමාත්ත අතාපැතිව නිවනට මේ සිත් ඇතිව වාසය කරන තොපට මනුස්ස ධර්මයෙන් මතුයේ අන්න මනුස්ස ධර්මයේ අභිභවාගිය ආර්ය භාවකරණයට ආර්ය භාවකරණයට සමාර්ථ ඥාන දර්ශන විශේෂයක් අධි ගතව පාසු විහාරව ඇද්දැයි යන්නේ කහනවා. අන බුදුන් වහන්සේ මේ අහනවා මේ ප්‍රශ්නේ. අහනවා අනුරුද්දේනි සාදු සාදු අනුරුද්දේනි. සේ අප්‍රමාතව ඒ ආපත ආතාපි සම්පජානකේ. ආතාපව නිවනට මෙහෙයු සිත් ඇතුව වාසය කරන තොපට මනුස්ස ධර්මයන් මතුවේ අභිභවාගිය ඒ ආර්ය භාවකරණයට සමර්ථ ඥාන දර්ශන විශේෂයක් අධිගතව පාසු විහාර ඇද්දැයි අන්න ඒ ඒ කියන්නේ බුදුන් වහන්සේ මේ නිවැරදි මග ඉන්නවද කියලා තමයි මේ බලන්නේ. මේ බලන්නේ මේ මේ දර්ශනය දකින්නවද කියන එකයි මේ බලන්නේ. ඒතර මේ දර්ශනය ඔබත් මේ 10ක් කියුවත් වැඩන්නේ වාක්‍යයක් ගලප ගන්න බැරුව ඔබ අසරණව ඉන්නේ. වාක්‍ය තමයි ඥාන දර්ශන විසුද්ධිය කියන එක. මේ ඥාන දර්ශන විසුද්ධිය කියන එක අපි දකිනවා බුද්ධඝෝස හාමුදුරුවන්ට ඒකෙදිත් අපිට ඒ විසුද්ධි මාර්ගය තුලවත් ගලප ගන්න බැරි වෙච්ච බව. ඔබ ඕන දෙයක් ඔබ ඔබ මේක අදි හිතන්න එපා අතිශෝක්තියක් කියනවා කියලා. ඔබ හිතන්න එපා හිටලුවක් කියනවා කියලා. ඔබ හිතන්න එපා මේ අපි මේ අපි මේ මේ ආරෝපණය කරගෙන කියනවා. එහෙම කිසිම දෙයක් අපිට අවශ්‍ය නැහැ. අපිට ඔබට මේ පාලි සම්බන්ධ, වචන සම්බන්ධ, එහෙම විශාරද, එහෙම එහෙම එහෙම එහෙම මේ එහෙම මේ ආය නෙමෙයි. අපි නිවන් මගට කටයුතු කරපු මේ නිවන් මග ඒ සාක්ෂාත් කරගත්ත අන්නේ දර්ශනේ ලෝකෙට එලි කරන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඔබට පුළුවන් අපිට ඕන ඕන විදිහට ඔබගේ දෘෂ්ටි කෝණයෙන් බලලා දොස් පරස් කියන්නේ. හැබැයි ඔබට කරන්න බැරි එකම දෙයයි. සුද්ධි මාර්ගයේ බුද්ධ ഘോഷණ හාමුදුරන්ටත් කරන්න බැරි දෙයයි. මොකද්ද ඒ කරන්න බැරි වුණු දෙයයි. අපි එහෙම කියන්නේ සාක්ති අපි ඒ කියන්නේ උන්වහන්සේ ලියලා තියෙන සේරම අධ්‍යයනය කළයි. උන්වහන්සේටත් ඒක බැරි වුණ බව අපි දන්නවා. මොකක්ද ඒ කාරණාව? ඒ තමයි මෙන්න මේ අලමරිය ඥාන දර්ශනය කියන්නේ කුමක්ද කියන එක. එහෙම නැත්නම් කියනවා නම් ඒ බුදුන් වහන්සේ මේ හැම මේ දැන් මෙතන මේ පෙන්නන මේ වාක්‍ය තුල අපිට අපි ඔබට ඉස්සරහට මේවා දිගින් දිගට දිගහැරලා පෙන්නනවා. මේ පෙන්නන කාරණාව ප්‍රායෝගික කාරණාවක්. මේ නිවන් මඟ ප්‍රායෝගික කරන යෝගාවචරයට විදර්ශනා ධූරය තුළ අත්දකින්න ලැබෙන අත්දැකීම ඔබට හමු වෙලා නැති නිසායි. ඔබ තාම සමතේ වඩනවා ඔබ තාම සති නිමිත්ත අල්ලනවා ඔබ තාම ලෞකික සමාධි ඔබ මේ ලෝකෝත්තර ඥාන දර්ශනේ දකින්න ඔබට නුවණක් නැතිකමට ඔබ නිවන් මගත් වහගෙන තිය කියලා ති කියලා එක එක සතිය සතිය කියලා ඔබ සතිය මාකටිං කරාට ඔබ සම්මා සතිය දන්නේ නැහැ. සම්මා සතිය කියන්නේ සති නිමිත්ත වඩන එක නෙමෙයි. සම්මා සතිය කියන්නේ සම්මා දිට්ඨිය තුල හමුවන සතියයි. සම්මා දිට්ඨිය හමු වෙන්නේ සම්මා දර්ශන ඥානයත් එක්කයි. මා දර්ශන ඥානය ඇති වෙන්නේ මේ සිතේ ඒ දර්ශන සමාපත්තිය ඒ බුද්ධ බුදුනාසේ දේශනා කරන ඒ මොකද්ද මේ අපි මේ දකින්නවා කියලා කියන්නේ සිත අපි එළියේ තියෙන දෙයක්ද දකින්නේ දෙයක් තියනවාද එළියේ අපි මේ සිතේ තියෙන දෙයක්ද සිතත් සිත තුල දෙයක් තියනවාද මේක මහා ගැඹුරු ඥානයටයි හසුවන්නේ හැබැයි ඒ දර්ශනය අපි බොහොම සරලවත් පැහැදිලි කරන්න උත්සාහ කරනවා ඒ කියන්නේ සත්‍ය දැක්කොත් දර්ශනය දර්ශන සමාපත්තිය තියෙනවා නම් ඔහුට බාහිර දෙයක් නැති බව මනාකොට අවබෝධ වෙනවා ඒ වගේම ඒ සියල්ලම සාදාගත් ආයතනවලම ගොඩනගාගත්ත මේ සෙන්සස් වලම නිර්මාණයක් කියන එක වැටෙන්න ගන්නවා. සත්‍යයේ පුජ්‍යලයක් නැති බව වැටෙන්න ගන්නවා. අනාත්ම ධර්මය අවබෝධ වෙනවා. මේ අවබෝධ කරගත්ත ඒ අනාත්ම ධර්මයේ මේ තුල දැකීමයි මේ මේ දර්ශනයේ දර්ශනේ දකින්නවද කියලා බුදුන් වහන්සේ ආන්නේ. එයයි මේ බුදුන් වහන්සේ මෙතන හොයන්නේ. ඒතකොට බුදුන් වහන්සේ මෙතන මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ අන්න ඒ වෙනුවෙන් කටයුතු කරනවාද කියලායි. අහන්නේ මෙසේ අප්‍රමාදව ආතාපව ඇති නිවනට මෙහෙයෝ සිත් ඇති වාසය කරන තොපට මනුස්ස ධර්මයේ මතුයෙහි ඒ ආර්ය භාව කරණයට සමර්ථ මනුස්ස ධර්මයේ මතුයෙහි ආර්ය භාව කරණයට සමර්ථ ඥාන දර්ශන විශේෂයක් අධිගතව පහසු විහාරව ඇද්දැයි යන්න ප්‍රශ්න කරන තියනවාද එහෙම දෙයක් කියලා. තියනවාද ඔබට එහෙම දෙයක්? දැන් ඔන්න ඔබ ඇවිල්ලා අහනවා දැන් ඥාන දර්ශනේ දකින්නවද ඔබ? සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන්නේ දර්ශනේ දකින්නවද ඔබ? මොකද්ද කියන දර්ශනේ? ඔබ නොදකින දර්ශනයත් කියන දර්ශනයත් අතර සයි පොළොයයි වගේ කතාවක්. අපි හෙලි කරන දේ ඔබ ගත්තොත් පෙර නිතරම කියන හඳුනා ගත්තොත් ඔබ. අද ආරාණවල අද උදකලාව දර්ශනය දක ගන්න. ඒ දප අප ඔබට ඉදිරිපත් කරන්නේ අන්නේ දර්ශනය. මේ ප්‍රායෝගිකව අපි අත්දකින දේ. විදර්ශනා ඥානය අපි මොකද්දෝ භාග්යයකට විදර්ශනා ඥානය අපට පාල වීමයි. ඒ තුල අපි මේ දර්ශනයටපත් වීමයි. ඒ දර්ශන දර්ශනය නේද අපි මේ දහස් ගණන් මේ වීඩියෝ දාලා ඔබට මෙච්චර මේ සාකච්ඡා කරලා මේ මෙච්චර ඉදිරිපත් කරන්නේ. ඔබ ඒ දකිනවා කොයිතරම් භාග්‍ය. කෙනෙක් ආත්මය සත්‍යයේ පුජ්‍යලේ නැති බව ඔබ දකිනවා. ඒ ඥාන දර්ශනයයි. අලමරිය ඥාන දර්ශන ඉස්සෝ ඉස්සෝ අධිගතෝ පාසු විහාරෝති කියලා කියපු කාරණා. එතන මේක තමයි අත්‍තරම මේ අපි දකින්නේ මේ ධර්මයේ තුල මේ බුදුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන උදාහරණයේ දර්ශනය දකිනවද කියන එකයි. පහය පැහැදිලිව කියනවා ආථාපිනං ඒ වාක්‍ය ගොඩාක් වැදගත් අත්‍තරම. "වං අපමත්තානං ආථාපිනං පහියන්තානං අන්තානං උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විස්සෝසෝ අධිගතෝ පාසු විහාරෝති. ඉද මයම් බන්තේ තාපිනෝ පහියන්තෝ විහාරාතෝ ඕබාසංච සංජානාම සනංච රූපා ඒ දර්ශන ඥාණයෙන් යුත්තේ සංජානන සෝකෝපන නො ඔබාසෝන ආරංච අන්තරදායති දස්සනංච රූපානං පංච නිමිත්තං පංච නිමිත්තන්න පටිමිජ්ජාමාති ඒ කියන්නේ නොවරදමය ලැබීමට ඒ පටිමිජ්ජාමාති හේතු වෙනවයි කියන එක තමයි මේ කියන්නේ මේ දර්ශනේ කොට ඒ තුල දකින්න ලැබෙනවා ඉද මයම් බන්තේ අප්පමන්තා ආතාපිනෝ එහෙනම් මෙතන තාම රහත් භාවයටපත් වෙලා නැති නිසායි මේ මේ සූත්‍රයේ අවසානයේ සමහර විට රහත් භාවයටපත් වුණු ආකාරය පත් වුණු බව සඳහන් වෙනවද කියලා අපි බලමු. භගවන්තු භාග්‍යවන්තුන් වහන්සේ මේ උපක්ලේශ සූත්‍රය වදාළසේක සතර සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණ භාග්‍යතුන් වහන්සේ වාසිතේ අභිනන්දනය කළ. ඔව් අභිනන්දනය කළ බවක් තමයි සඳහන් මේ උත්තිමුචනාන මේ ජාතිය පුනර්භවයක් නැතයි අන්න. එතකොට මේකේ දීර්ඝ පැහැදිලි කිරීමකට ඔබ මේ අරගෙන යන්න හදන්නේ මේ ආරම්භ පමණයි මේ අපි ඔබට මේ දමන්නේ මේ ඊටාම වටිනවා මේ පැහැදිලි කිරීම ඉදිරියට යනකොට ඔබට වැටේවි. ඉතින් මේ මූලිකම સિદ્ધාන්තය තමයි මෙන්න මේ දර්ශනය දකින්නවද කියන එක. ඒතකොට තාම මේ දර්ශනය මෙහෙම මෙයා මෙහෙම යනකොට දර්ශනය දකින්න බව අන්‍ය විදිහට කෙටියෙන් කියනවනම් ඒ වගේ දෙයක් තමයි මෙතන මත කරන්නේ. ඒතකොට ඒ වචන ටික ගොඩක් වැදගත්. ඕබාසංච සංජානාමාත දස්සනංච රූපාණං මේ කතා කරන්නේ ඔබ ඔබ හිතන්නේ පමේ බාහිර තියෙන ඇස් දෙකෙන් දකින රූප කියලා. එහෙම දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. කතා කරන්නේ බාහිර ඔබ ඔය පේන හිතන එම දෙයක්ුත් නෙමෙයි. ආ කරන්නේ දර්ශන ඥානය ගැන. ඒ දර්ශනය. ඒ දර්ශනය දකිනවා කියන කාරණාව ධම්මචක්කුසෙට යසු වෙන. ඇත්තටම ඔබට ඒක ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙනවා නම් ඒ වෙනුවෙන් තමයි අපි ඔබට මේ ආමන්ත්‍රණය කරන්නේ. නැතුව ඔබ මේ තව සමාධියක හිර කරන්න නෙමෙයි මේ ආමන්ත්‍රණය කරන්නේ. මෙන්න මේ ඥාන දර්ශනය ඇති කරන්න ආමන්ත්‍රණය කරන්නේ. සෝකෝ පන නෝ ඕබාසෝ න විහාරංච අන්තරාදායති සනංච රූපාණං පංච නිමිත්තන්න පටිවිජ්ජාමාති. එතකොට මේක මේ යන විට ඒ අන්තර්භීත වූ ඒ කියන එක තමයි දර්ශනයේ ලබෝ කලීම කියන ඒ රූප දර්ශනය. ඔබගේ දැන් එතකොට මේ රූප දර්ශනය කියන්නේ කුමක්ද? මේ කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා කියන. ඒ කියන්නේ ඒ කාරණාවමයි එතකොට මේක මේ සමතේ වඩන තැන තියෙන එකක් නෙමෙයි. ආරණාව දබික්ඛය බික්ඛු මේ ශාසනයේ විදර්ශන ධූරේ තුරාම වෙන්නේ අරමුණේ සත්‍ය දකින්නවා කියන කාරණාව ඊටාම ගැඹුරුයි. ඔබ හිතනාට වැඩිය පිරිසුදු වටිනා ගැඹුරුම ඒ නිර්වාණ අධ්‍යක්ීමයි. තංකෝ පනවෝ අනුරුද්ධ නිමිත්තං අංකෝ පන වෝ අනුරුද්ධ නිමිත්තං අනුරුද්ධේනි තොප විසින් ඒ කරුණ පිළිවැදිය යුතුය අනුරුද්ධේනි මමද සම්බෝධියෙන් පෙරම අන්දන් බුදුන් වහන්සේ පැහැදිලි කිරීමකට යන්න හදනවා. එතකොට අනුරුද්ධයනේ තොප විසින් ඒ කරුණ පිළිවැදිය යුතුය. යන්න පිළිපදින්න. ඒ කරුණ තොප විසින් පිළිපැදිය යුතුය අනුරුද්ධය කියලා බුදුන් වහන්සේ ඒ දර්ශන ඒ දර්ශනේ දැකීමයි පිළිපැදිය යුතුය කියලා කියන්නේ. බුදු ස්වාමීන් වහන්සේට මේ කියන්නේ. එතකොට මෙතන වැඩ ඉන්නවා ඇත්තටම සාසන තුන අපිට හම් වෙනවා ඇත්තටම මේ මේ මේ විශේෂ පස්නමක් ඒ වගේම අනුරුද්ධ නන්දිය කිම්බිල. ඉතින් මේ මේ බොහොම බොහොම වටිනා වික්ෂණාංශේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේම අනුරුද්ධ මහරහතන් වහන්සේ විදිහට රහත් භාවයට පත් වෙන අවස්ථාවක් විදිහට අපි මේක දකිනවා රහත් භාවයට පත් වුණ නොවුණු අවස්ථාව. නමුත් රහත් භාවයට පත් වුණාට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ විදිහට ඒ කරන දේශනා කිරීම හෙළිදරව් කිරීම අපිට මේ ත්‍රිපිටකය තුලම දකින්න තියෙනවා. ඉතින් මේක ඊටාම වටිනා තනක් මේ පැහැදිලි කරන සූත්‍රය කියන එක. ඊටාම වටිනවා. ශුන්්‍යත වර්ගයේ එන්නේ. එතකොට මජ්ක්‍ධිම නිකායේ එන්නේ. මේක වාක්‍යයක් විදිහට බොහෝ අය කියවලා ඇති. නමුත් ඔබ නදන්නා දේ ඔබට නොවැටෙන දේ ඔබ නොනෝ ඔබ නොඅත්විඳින දේ තමයි බුදුන් වහන්සේත් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියන්නේ දෙයමයි. පිළිපැදිය යුතුයි අනුරුද්ධය කියන එකයි කියන්නේ. තංකෝපනවෝ අනුරුද්ධ නිමිත්තං පටිවිජ්ජ පටිවිද්ධි තබ්බං එතකොට අහම්පේ සුද්ධං අනුරුද්ධා පුබ්බේවදා දැන් ඊට පස්සේ තාන සම්බෝධියට පෙර පරය පැහැදිලි කරන්න යනවා. අපි ඒක ඊගාව දේශනෙට තියාගමු. ඔබ මේක දකින්න මහා නුවණින් මේ හෙලි කරන කාරණාව වහන්න බොහෝ සමාජයේ බොහෝ අයට තමන්ගේ දෘෂ්ටිය හිර වෙලා ඉන්න හැට මේ කාරණා වහන්න උත්සාහ කරන ඔබ නොදන්නා වෙන්න පුළුවන්. ඒ තමයි මේ කතා කරන ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ මේ කාරණාව ඉදබික් හේබික්කු මේ ශාසනයේදී ඒ දර්ශනේ දකින්නවා කියන තැන ඒ මේ අලමරිය ඥාන දර්ශනං අධිගතෝ කියන ඒ මේ අලමරිය ඥාන දර්ශනේ කුමක් මොකද්ද කියන එක බොහෝ අයට වැටහීමක් නැහැ මෙන්න මේ වචන ගැන. අලමරිය ඥාන දර්ශනයේ විහරස්සෝ කියන කාරණාව අවබෝධයක් නැහැ ඥාන දර්ශන කුමද්ද මේ ඥාන දර්ශනය කියන එක. ඒක තමයි වැදගත්ම කාරණාව මේ කොටසදී අපි ඔබට මේ දර්ශනය ගැනයි පැහැදිලි කරන්නේ. මේ දර්ශනය දකින්න එක තමයි එතකොට අනුරු ස්වාමීන් වහන්සේගෙන් මේ බුදුන් වහන්සේ විමසන්නේ. ඒ කුමක්ද මේ දර්ශනය කියන එක? ඒතර සමාජයට ඉස්මතු වෙන්න ඕනි, භික්ෂුන් වහන්සේලාගේ දැස්සරෙන්න ඕනි. මොම මේ අත්‍තරම අපි දන්නවා බොහෝ අහිර වෙලා ඉන්නවා. බොහෝ අය ඉර වෙලා ඉන්න මේ ඥාන දර්ශනේ බොහෝට නැහැ. ඒක දකින්නේ නැහැ. ඒ දැක ගන්න ඥානේ නැහැ. දැක ගන්න ඥාන දර්ශනේ දකින්නේ නැහැ. එහෙනම් ඒ දැක ගන්නයි මේ අපි ආමන්ත්‍රණය කරන්නේ. චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ඒ ආලෝක උදපාදි කියන තැන ඒ ඕකාස කියන වචනේත් මෙතන අපිට දකින්න ලැබෙනවා. ඒතර මෙතනදී භාවිතා කරන්නේ ඒ ආලෝකය කියන එක කුමද්ද ප්‍රඥාලෝකයයි ඒ ධම්ම චක්කුසයට ඇසවන්නේ. ඉතින් ඔබ රැවටෙන ඔබ රැවටෙනවා විශේෂයෙන්ම අද මේ ලියලා තියෙන පොත් එක්කලා තමයි මේ රැවටීම සිද්ධ වෙන්නේ. ඒක වෙන්නේ අර සමතේ තුල පස්වග තවස කරපු දේ අර විසුද්ධි මාර්ගය හැම එකකම අපිට විශාල විදිහට විග්‍රහ කරනවා. මොකද අපි දන්නවා බුද්ධඝෝෂ හාමුදුරුව පාඨාංජලියයි අදාන්නේ කියලා. අපි දන්නවා ආයක තුල ඉඳගෙන තමයි උන්වහන්සේ මේ සේරම කරන්නේ කියලා. ඒතකොට අද ඒක ඒ පාර යන්නේ කියලා අපේ භික්ෂුන් වහන්සේලා අපි දන්නවා. ඒක නිසා උන්ට නිවන් මඟ ඇහිරිලා තියෙන බවත් අපි හොඳින් දකිනවා. අන්නේ දැස් සැරෙන්නට මේ සමාජයට මේ වචන පණිවිඩේ මේ වචනේ ඔබට ඉදිරිපත් කර. අපි මේ කියන්නේ එසේ මෙසේ කාරණාවක් නෙමෙයි. පෙර නොඇසු විරෝධහම. මේ ආත්ම දෘෂ්ටියෙන් මිදෙන තැන හමු වෙන දර්ශන ඥානයේ කුමක්ද කියන එකයි. ඉදිරියට කතා කරමු දිගින් දිගටම උපක්ලේශ සංසිඳන තැන දිගටම හමු වෙනවා. මෙන්න මේ දර්ශන විසුද්ධිය තුලයි උපක්ලේශ සංසිඳෙන්නේ කියන එක. එහෙනම් මේ උපක්ලේශ සූත්‍රයේ පළවෙනි කොටසයි. කොටස් ගණනාවකට දීර්ඝව පැහැදිලි කරන්න මම තෙරුවන් සරණයි.